සාහිත්‍යය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ප්‍රවීණ මාධ්‍යවේදී කරුණරත්න අමරසිංහ සීතා මහේන්ද්‍ර සුමිත්‍රා ප්‍රියදර්ශිනී විතානගේ කමනී වසන්තා ගුණතිලක තාක්ෂණික දායකත්වය නදීරා මනම්පේරි නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හම්පත් ඔබට යහපතක්ම වේවා මෙහි වපුරා අලුත් අලුත් අදහස් අස්වතුරන ස්වදේශීය සේවයයි අලුත් ඇහැකින් ලෝකය දෙස බලවා රාත්‍රී 7:00 විනාඩි 30යි මේ සදේශීය සේවාව. ගුවන් විදුලි රංගමටය ජපාන් ශ්‍රේන්ත ආර්ය වංශ රචනා කළ නාට්‍යයක්. රංගපෑම් හිලේරියන් පෙරේරා, රංග වීරසිංහ, තුෂිත වීරසිංහ, පාලිත අබේරත්න. නාද සංකල්පය මලින්ත දේශප්‍රිය ගුවන් විදුලි රංගමඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන. ඉක්බිතිව සියල්ලම දැවි අලු වී ගියේය. රැම්කින් මහත්තයෝ ඒක හරිම විශාල කුරුළු වෙනක්. අයිතිකාරයා වංචාධිපතියෙක්. ආ. හැම කූඩුවකම කුරුල්ලෝ පිරීලා හිටියා. ඒත් ඒත් හරි අමුතු නමක් ගහලා තිබුණා එක කූඩුවක් ළඟ. ආ. නමුත් ඒක කිසිම කුරුල්ලෙක් හිටියේ නැහැ රැම්කින් මහත්තයෝ. මේ අමුතු තාලේ නමක් කිව්වේ? ඔබ අහලා තියෙනවද? ෆීනික්ස් කියලා කුරුල්ලෙක් ගැන. මේ වාසය කරන්නේ අරාබියේ. ඕ එහෙනම් ඒකයි ඒ කූඩුව හිස් වෙලා තිබුණේ. ෆීනික්ස් කියන්නේ හැබෑ ලෝකේ දකින්න පුළුවන් කුරුල්ලෙක් නෙවෙයිනේ. <laughs> එතකොට එතකොට රැම්කින් මහත්තයෝ මේ ඔයත් කියන්නේ ෆීනික්ස් කල්පිත පක්ෂියෙක් කියලාද? ඕනම කෙනෙක්ගෙන් අහන්න. ඒ අය කියන්නේ එහෙම්මම තමයි. <laughs> සමහරු දුර්ලභ කුරුළු වර්ග අරගෙන ඇවිත් මෙන්න ෆීනික්ස් කියලා සල්ලි ගන්නත් බැලුවා. ඉතින් වංශාධිපතිතුමත් සල්ලි දුන්නා. අපරාධි සල්ලි. නෑ නෑ නෑ නෑ. යා ඒ තරමටම මෝඩ නෑ. හොඳට පරීක්ෂා කරලා බලලා ෆීනික්ස් නොවන බව තේරුම් ගත්තම ආපහු යවනවා. <laughs> මේ සමහරු දෙමුහුම් කරපු කුරුල්ලෝ ගෙනවා. හරිම ජංජාලයක්. එතුමා පක්ෂි විශේෂඥයන්ගෙනුත් වාර්තා ඉල්ලා හිටියා. මේ මේ මේ ඔබ හිතන්නේ ඒ අය මොකක් කියන්නේ නැද්ද? නැහැ කියන්නේ ඇති පොල්ඩේරෝ. <laughs> එහෙනම් මේක අහගන්නකෝ. මොකද්ද ඔය? මෙවැනි පක්ෂියෙක් ලෝකයේ නැත. ෆීනික්ස් යනු කල්පිතේකි. එහෙම නැත්නම් බොහෝ කාලයකට පෙර වඳ වූ පක්ෂි විශේෂයකි. <laughs> මේ පොල්ඩේර මහත්තයා අපි මේ ගැන තවත් කතා කරන්න ඕනේද? ඒත් ඒත් ඒත් මේ මේ වංශාධිපතිතුමා උත්සාහය අත්හැරියේ නැහැ. කුරුල්ලා හම්බ වුණෙත් නැහැ. <laughs> එහෙමනේ ඈ <laughs> අන්තිමේදී මේ මේ වංශාධිපතිතුමා අරාබියට යනවා. පාලු කාන්තාර වනපෙතකදී යට ෆීනික්ස් කුරුල්ලව හමු වෙනවා. <laughs> මොන කතාවද ඒ? ඔව් ඔව් ඔව්. ඒ කතාව තමයි මේ. වංශාධිපතිතුමා කුරුල්ලව හොයා ගන්නවා. ඒ විතරක් නෙමෙයි. Tamanටම හීලෑක් කරගන්නවා. ඒක ඒක හරි පුදුම කතාවක් නේ. ඈ මේ ඒ තැයිනේ මේ මේ හීලෑ කරගත් අය කිව්වේ ෆීනික්ස් එහෙම ලේසියෙන් හීලෑ වෙන කුරුල්ලෙක් නෙවෙයි. ඒත් අ කොල්ලෙරෝ අයෝ බමේ ඒත් කියලා කතාව නැවැත්තුවේ. දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ කුරුළු වෙනට නරක දශාවක් ලැබුණා. ඔබ දන්නවනේ ඔබ දන්නවනේ ලෝකේ පුරා ආහාර හිඟයක් ඇති වෙනවා. ඔව් මට මතකයි. අන්න එතන ඉඳලා ලෝකයේ වංශාධිපතිව වෙනස් වෙනවා. එදා හිටපු ඒ අය අද ඉන්නේ ෂේක්ස්පියර්ගේ නාට්‍යවල විතරයි. ඕ <laughs> එතකොට ෆීනික්ස් කුරුල්ලා ඌ අද ඉන්නේ මගේ ළඟ. ඔය ඔය ඇත්තමද? ඔහු ඔහු මගේ වොන්ඩර්ලෑන්ඩ් වල. මේ ඊට එහා කෝඩුවේ ඉන්නවා බබූම් කියන වානරයා. ඌ මිනිස්සු දැක්කම විකාර විදිහට විරිටනවා. ඒ වුණාට ඉතින් මිනිස්සු වැඩියෙන් වෙනව ඇත්තේ මේ මේ මේ ෆීනික්ස් කුරුල්ලව බලන්න වෙන්නේ නැති. නෑ නෑ නෑ. මිනිස්සු වැඩියෙන්ම එන්නේ බබූන්ගේ විකාර බලන්න. <laughs> මේ මට මට තාමත් බැරි වුණා ඌට ගෙවපු ගානවත් හොයාගන්න. <laughs> ඔන්න දැන් කතාවෙන් කතාවෙන් අපි කූඩුව ළඟටම ආවා. බලන්න. <laughs> හ්ම්. ඔව් මේ තියන්නේ කුරුල්ල ගැන විස්තරයක්. ඔව් බලමු බලමු. පැන්සි ෆීනික්ස් සසීම ෆෝර්ම සොයමා. අරබියානා <laughs> දුර්ලභ වූත් කල්පිත වූත් පක්ෂි විශේෂයකි මේ රම්කින් මහත්තයා ඔය සීනි කවදාවත් සහකාරියන්ව සොයාගෙන යන්නේ නැහැ. හ්ම්. තනිකඩ ජීවිතේටම තමයි වැඩියෙන්ම ප්‍රිය. මං කියවලා තියෙන හැටියට නම් ඌ වයසට ගියාම තමන්ම හදාගත්ත දරසයක් ඇතුළට වෙලා ගිනි තියාගෙන මැරෙනවලු. <laughs> හරියට හරි. හරියට හරි. මේ ඊට පස්සේ ඒ අඳු වලින් නැගිටිනවා. ආයමත් උපදිනවා. <laughs> ආ ඔන්න ඔන්න මට ආව හොඳ අදහසක්. රම්කින් මහත්තයා හිතන විදිහට දැන් මේ කුරුල්ලට වයස කීයක් විතරද? ආ මට නම් පේන විදිහට මෙයා තාම තරුණයි. මොන විදිහින් හරි මෙයාව ගිනිතියා ගන්න තැනට ගෙනාවොත් තේරෙනවද? ජින්කානාලු තරයක් තිබුණා වගේ තමයි. ඔව් මේ මේ කුමාලාභ පියව ගන්න පුළුවන්. <laughs> ඔබ එහෙම හිතනවද? ඔව් ඔව්. ෆීනික්ස්ගේ කල්පිත වටිනාකම හොඳ මුදලකට විකුණ ගන්න එතකොට. මේක මේක හොඳ ආයෝජනයක්. <laughs> ඔය හැම දෙයක්ම වෙන්න ඉතින් මේ මේ ෆීනික්ස් වයසට යන්න ඕනනේ. <laughs> කුරුල්ලෙක් වුණත් ඉතින් වයසට යන සෑහෙන කාලයක් ගත වෙනවා. ඒක මම බලා ගන්න. මට තේරුණේ නෑ. ෆීනික්ස් ඉක්මනින්ම වයසට යාවිරන්කින් මහත්තයා. ඔබට කියන්නේ ඌට ගිනි තියාගන්න අවශ්‍ය කරන මේ මේ සමුන්දර වගේ කලමනාටික ලෑස්ති කරලා දෙන්නේ විතරයි. ඔව්. ලිරු මහත්තයා මේ සමහර විට ඔය කතාව තවත් කල්පිතයක් වෙන්න බැරි නෑ. <laughs> ඒක එහෙම නොවෙන්න නෙවෙයි. වෙන්න යෝනේ. මේ මේ මේ කොටින්ම මෙච්චරයි. ෆීනික්ස් ඉක්මනට වයසට යන්නත් ඕනේ. ගිනි තියාගන්නත් ඕනේ. අපි ඒ මරණය වැඩි මිලකට විකුණ ගන්නත් ඕනේ. අනේ මන්දා. <laughs> අන අනුගේ සේවකයා මේ ෆීනික්ස්ට කෑම අරගෙන එනවා. ආ. ඒකත් හොඳා මේ මේ වෙලාවේ මාපු එක. ෆීනික්ස් කුරුල්ලට දෙන කෑම වේල හරියටම භාගයකින් අඩු කරන්න ඕනේ. ඊට පස්සේ ඒ භාගෙනුත් තව භාගයක් අඩු කරන්න ඕන. තේරුණාද? තේරුණා සර්. දැන් මේ සීත කාලේ. ඔව් ඔව් ඔව් සර්. දැන් මේ ඉදරම සීත තුලන් හවනවා. ෆීනික්ස් කුරුල්ලට සීත කාලේ දැනෙන්න ඕනේ. ආ කුඩේ තියෙන හීටර් එක ගලවලා දානවා. තේරුණාද? ආ ඔව් තේරුණා සර්. මේ නන්කින් මහත්මයා කුරුල්ලා ඉක්මනින්ම වයසට යන්න ඔය ටිකම වුණත් ඇති. සමහර විට සූදානම් වෙන්න. අපි හොඳ උත්සවයක් තියන්න ඕනේ. වැදගත් මුදේ හොඳ නිවේදකෙක් ඉන්නවා. එච්චරයි. වේවා නෝනාවරුනි මහත්තුරුනි මේ මොහොතේ ඔබ පුල පුලා මරා සිටින්නේ පුදුමාකාර මරණයක් දැක බලා ගන්නයි. ඔව් ඔව් මිත්‍රවරුනි කුරුළු ලෝකයේ වංශාධිපතියා තවත් විදිහකින් කියනවා නම් පක්ෂී ලෝකයේ පැරණිම පක්ෂියා මේ මොහොතේ තමන්ගේම මරණයට සූදානම් වෙමින් සිටිනවා. සසත් ආ ආ මේ මේ කොහොමද දැන් ෆීනික්ස්ට හා ඌ මරණයට සූදානම් වෙනවා එහෙම නේද නෑ සර් ඌ හොඳින් ඉන්නවා කෑම අඩු කළාද අඩු කළා කුරුල්ල හොඳටම කෙට්ටු වුණා ඒ ඒ තුගේ ඇස්තික තවම තරුණයි සර් මීටරයක ගැලෙවුවද ගැලෙවුවා ඒත් ඒත් ඌ ඌගේ ලොකු පියාපත් හොඳින් පොරවගෙන සීතකාණියට බූණ දුන්නස. යනවා. දැන් මේ යනවා. ගිහින් අර වෙන් කරලා ඉන්න දරුණුම කුරුළු රංචුව. ආ ඒ ඒ මර කුරුළු රංචුව දානවා ෆීනික්ස් ගේ කූඩුවට. හරි. අපි බලමු එයා මැරයන්ට මුණ දෙන හැටි. තේරුණාද? ඔව් තේරුණා සර්. දැන් කාලය ආසන්න වෙනවා. තමන්ගේ තරසය තමන්ගේ අතිස් බහලාගෙන දිවිඥාගෙන මැරෙන ලෝකයේ සිටින එකම කුරුල්ලා පිණි දැන් මේ මරණයට සූදානම් වෙමින් සිටිනවා. අම්මේ ඒ පාරනම් ෆීනික්ස් මරණය තෝරගන්න ඇති නේද? ආ අර මැරියෝ ටික ෆීනික්ස්ට නොසහන වද දුන්නා. ඔව් ඔව් මම දන්නවා මම දන්නවා. එච්ච මේ ඇයි ඇයි ඇයි ඇයි ෆීනික්ස් කියන්නේ පුදුමාකාර එවසීමක් කියන මේ වංශාධිපතියෙක් වගේ කුරුල්ලෙක්. අන්නේ අන්නෝ කූඩුවේ පැත්තකට වෙලා ඉවසීමෙන් ඉන්නවා. මොනවා? තමුස කියන්නේ ඇත්තද? ආ? ඔව්. මේ මේ තමුස දන්නවද? ෆීනික්ස් කියන්නේ කාන්තාරවාසී පක්ෂියෙක් දැනගන්නවා ඒ නිසා උන්ට බැස්සෝ රොත්තු දෙන්නේ නැහැ එහෙමයි එහෙමයි සර් හරි යනවා ගිහින් හයි කරනවා කූඩුවට වතුර මලක්. හරිනේ. ඔව්. ටැප් එක අරලා දානවා. හොඳයි. හොඳයි. අන්නේ තකොට කවදාවත් ඉවර වෙන්නේ නැති වැස්කින් වතුර ගලා කූඩු ඇතුළට. දැන් තේරුණාද? තේරුණා. ආ යනෝ යනෝ. ලෝකේ වෙන කිසිම පක්ෂිකුගෙන් අපිට මෙහෙම මරණයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. අනේ නිසා මේ මරණයට විලක් තියෙනවා. අපි ඔබට කියන්නේ ප්‍රමාද නොවි ප්‍රවේශපත්යක් නිලට අරගෙන යා. හැකිරි ඉක්මනින් හැකිරි ඉක්මනින් මේ භූමියට පැමිණෙන්න කියලා. අනේ ඒ වගේම මතක තියාගන්න. තවත් තැනකදී ඔබට මේ වගේ මරණයක් දකින්න හම්බ වෙන්නේ නැහැ කියන එක. මේ ඔව් ඔව් මේ කොහොමද දැන් ෆීනික්ස්ට? උගේ ඉවසීමේ සීමාව පැන්නද? නෑ සර්. ෆීනික්ස් තවමත් ඉවසනවා. ඉවසනවා මොන ඉවසීමක්ද මිනිහෝ ඒක දැන් වෙලාව හරි ඌට ගිනි තියා ගන්න නැත්තම් එහෙම මම මටයි මටයි ගිනි තියාගෙන මැරෙන්න වෙන්නේ යනවා බලනවා මේ තමයි මේ තමයි අතීත ආසියාවේ මායා සුන්දරත්වය ක්ලියෝපැට්‍රා රජිනගේ සුන්දර චපල බව තරාදී ජීවිතය අසීමිත ක්‍රූරත්වය ඔව් විනිශ්චක්ෂියා මේ හැම දෙයක්ම සමග තමන්ගේ මරණය සූදානම් වෙනවා සර් සර් සර් ආ ආ ආ අර අර දැක්කද? දැක්කද සර්? ඔක්කොක්කොක්කෝ. ඇයි ඇයි ඇයි මොකද්ද මොකද්ද? ෆීනික්ස් ගිනි තියාගෙනගෙන ආපු දරකෝටු ඌගේ ළඟට ඇද ගන්නවා. අර අර අර ෂුට පේනවද? ඔක්කොක්කෝ. ආ දැක්කද සර්? <laughs> හරි හරි හරි. දැක්ක දැක්ක දැක්ක. මේ හරි හරි හරි. ඒ පාර නම් ෆීනික්ස් තීරණයක් අරගෙන වගේ. <laughs> ඔව් සර්. <laughs> ෆීනික්ස් පුරා වෘත්තය ඇත්තක් වෙන්නයි ඔය යන්නේ මේ ඒක හිම වෙන්න ඕන හව් ෆීනික්ස් ෆීනික්ස් උම්මරණය දකින්නවා ඔසේ අර බලන්න සර් අර උන් තරකේ එකින් එක එකින් එක ගන්නවා අන්න අන්න ඒ හදන්නේ උගේ තරසෑ තමයි. ඕ. <laughs> එහෙමනම් මේ මම මගේ සැලසුම හැදුවේ ෆීනික්ස්ට උගේ දරසය හදාගන්න තමයි. <laughs> මේ තමස දන්නවද? හොඳ අදහසක් හැම වෙලෙම හැම වෙලෙම ජයග්‍රහණයකින් කෙලවර වෙනවා. කම්සේක අහලා තියෙනවද? ඔව් සර්. මම හිතන්නේ මමත් අහලා තියෙනවා එහෙම කතාවක්. ෆීනික්ස්ගේ මරණය. ෆීනික්ස්ගේ මරණය. ඒ තමයි ඒ තමයි මගේ ජයග්‍රහණය. Oh! ඔව් ඒ සුවඳ සඳුන්දර ඔබට දැනෙනවද ඒ සුවඳ ඔව් මේ දැන් මේ දැන් පිරිස් තමන්ගේ දරසය හදන්න පටන් අරගෙන තියෙනවා ඔව් ඔව් ඔබට ඔබට පෙනෙනවද ආ ඒක නේ ඒක නේ මොකද වෙන්නේ දරසය පැත්තකින් කියලා කුරුල්ල නිදාගෙන නේද ආ මොනවා? යක්ෂයා. යක්ෂයා. මොනවා? හැම දෙයක්ම විනාශයි. හැම දෙයක්ම විනාශයි. ඒත් ඒත් ෆීනික්ස්ට මරණය නියමයි. මරණය නියමයි. ඒක කල් දාන්න දෙන්න බෑ. යනවා. යනවා. ගිහින් බලනවා ඇත්තටම ඌ නිදා වැටෙනවද කියලා. නැත්තම් නැත්තම් උගේම මරණය දකින්නවද කියලා යනවා යනවා යනවා කිරිගන්නවා කිරිගන්නවා කිරිස් කුරුල්ලගේ කුරුල්ල කිරිගන්නවා ඔව් සම්බෝධු වල කිරිගන්නවා කිරි බහෝ කිරි ජෝරාවක් තේරගත්තා කොයි තරම් චත්තාවක් මෙතන හිටියද අයියෝ Ora caro, grazie del sentone. මට මට මට එනවා මට එනවා අවසාන මොහොතේ ෆෝල්ඩේ රෝගේ කටි පිට වෙච්ච වචන ටික Oh,

පීනික්ස් කුරුල්ලක් නෑ. හැමදේක්ම හැමදේක්ම අලු වෙලා ඔව් හැමදේක්ම අලු වෙලා මිනිස්යන්ට ආර්ය වංශ රචනා කළ නාට්‍යයක්. රංගපෑම් පොල්ඩෙරෝ හිලේරියන් පෙරේරා. රැන්කින් රංග වීරසිංහ. සේවක තුෂිත වීරසිංහ. නිවේදක පාලිත අබේරා. නාද සංකල්පය මලින්ත දේශප්‍රිය ගුවන්විදුලි රංග මණ්ඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයක්. දෙකී සිටින්නේ ස්වදේශීය සේවය සමග රාත්‍රී 8ට විනාඩි 5ක කාලයක් තියෙන්නේ මේ හිට උදැසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව පැවැත්වෙන ජනාධිපති කතාව පිළිබඳවයි මතක් කරන්නේ වවුනියාවේ පැවති ජනපති නිල මෙහෙවර වැඩසටහන මත ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැත් වූ කතාව හිට ඔක්තෝබර් 22 වෙනිදා ඉරිදා උදෑසන 6 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව ස්වදේශීය සේවයෙන් සහ සීලම ප්‍රාදේශීය සේවා ඔස්සේ ප්‍රචාරය වේ. ස්වදේශීය සේවයයි පොත වස්තුම සබඳ අපි කන්න කඳුලේ ඔබ වතුනේ දර්ශනය දර්ශනීය දිස් ගීතය රචනා කළේ විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කොට ගැයුවේ වීර විකුම් මහා තේජ ගුණෙන් දස පාරමිතා බලප මාර බලය බින්ද බෝධි මුලේ හිඳ සියනාද පැතුරු ආශිර්වාදාත්මක වූද අධ්‍යාත්මික ශක්තිය වඩවන්නා වූද මහා බන්තේ බෝධි පූජා සත්ක්‍රියා ධර්ම පිළිවෙත සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8ට වෙළඳ සේවීම පිය පාද පියුම් සුජීවත්ව සිටින දෙමාපියන්ට ආශිර්වාද පතා විලම්භ ප්‍රතිකාර ලබන අයට එක්නම් සුව ප්‍රාර්ථනා කෙරෙනවා විදේශගතව සිටින ඥාති මිත්‍රාදීන්ට ආශිර්වාද පතා. රැකියාවේ වූ ව්‍යාපාරික ස්ථානයේ දිනුවට මහනුභව සම්පන්න මෝද පූජා පින්කමකින් ආශිර්වාද ලබා ගන්න. අමතන්න 2.69යි 62යි 80 අලෙවි අංශය තුසිත 2.69යි 40යි 62. ෆැක්ස් සංඛ්‍ය 2.69යි 19යි 77 විද්‍යුත් තැපෑල